තව එක ප්‍රශ්නයක් තියෙනවා Zoom එකේ. පෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. යම් යම් අමනුෂ්‍යයන්ට මිනිස් සිත්වලට බලපෑම් කළ හැකිද? එවැනි බලපෑමක් කළ හැකිනම් අමනුෂ්‍යයා විසින් මෙහෙවීම නිසා මිනිසා කරන කර්මවල විපාක විඳින් විඳීමට ලැබෙන්නේ අදාළ මිනිසාටමද? දැන් කුෂ්ඨ බල්ලෙක් අපි ඉන්න කාමරයට ආවොත් අපිට මොකද වෙන්නේ? උගේ ගඳ දැනෙනවා. උගේ ඇඟේ ඉන්න මැක්කෝ අපේ ඇඟේ මහනවා. එතකොට දැන් අපිට ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. අන්න ඒ වගේ මේ අවකාශයේ භූත, යක්ෂ, പ്രേත ආදී විවිධ ආත්ම භාව ඉන්නවා. ඒ ආත්ම භාව අපේ අසුරයේ සැරිසරනකොට එය නිසා අපට ඇතිවෙන යම් යම් අපහසුතා පීඩා තියෙනවා. ඒවා ස්වභාවිකයි. එතන යම් කිසි කෙනෙකුට අමනුෂ්‍යාත්මයක් බලපෑම් කරලා මනස ආක්‍රමණය කරනවා කියනවනම් ඒක විශේෂ අවස්ථාවක්. එහෙම ආක්‍රමණය කරන්න පුළුවන් වෙන්නේ තමන්ගේ මනස දුර්වල හැබැයි තමන්ගේ මනස දුර්වල අර අමනුෂ්‍යා සම්පූර්ණයෙන් මනස ආක්‍රමණය කරලා අමනුෂ්‍යා විසින් නම් කය හසුරුවන්නේ ඒ මොහොතේ කරන ක්‍රියාවට අර මිනිස්යාට පෞ සිද්ධ වෙන්නේ මොකද ඔහුගේ මනස යටපත් වෙලා ඔහු ඊ타මතා සචේතනිකව ක්‍රියාත්මක වෙන්නේ ඔහුගේ කය අමනුෂ්‍යයා විසින් උපකරණයක් හැටියට පාවිච්චි කරනවා ඒ එහෙමනම් වෙන්නේ එතනදී මිනිස්යාට ඒකේ කර්මය අදාළ නැහැ නමුත් අර අපි හිතමු මෙහෙම දැන් අපිට අපේ මිත්‍රයෙක් කියනවා කවුරු හරි කරපු වැරද්දකදී තමුසෙයෝකට නිකන් ඉන්න එපා මෙන්න මෙහෙම කරනවා මෙහෙම කරනවා අපි නිකන් නිවටයෝ වෙන්න ඕනේ දැන් අර ඉස්කෝලවල එහෙම ළමයි පොඩ්ඩක් එහෙම ගැටෙනකොට ඇයි බයද ගහගන්න බැරිද මොකද බයේ පස්සට යන්නේ අපි නම් බය වෙන්නේ දැන් අර අරෙන් උත්තේජනය කර උත්තේජනය කරපු ගමන් අර පොඩි එකා ගිහිල්ලා අනිත් දරුවට ගහනවා එතකොට අන්න ඒ වගේ අමනුෂ්‍යාත්ම විසින් අපිව උත්තේජනය කරලා අපි ක්‍රියාත්මක වෙනවා නම් ඒකේ පූර්ණ කර්මය Tamanට. දැන් අලුගෝසුවා මිනිස්යාගේ බෙල්ල කපන්නේ රජ්ජුරුවන්ගේ අන නිසා තමයි. අන නිසා කලහට ඒ බෙල්ල කපන වාරයක් පාසා Taman ඒ කර්මය සිද්ධ කරනවා. මොකද රජ්ජුරුව Tamanට ආවේශ වෙලා Tamanගේ කය පාවිච්චි කරලා ඒක කරනවා නෙමෙයි. ඒ වගේ තව කෙනෙකුගේ පෙළඹවීමෙන් හරි තමන් කරනවා නම් ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. හැබැයි සම්පූර්ණ තමන්ගේ විඥානය යටපත් වෙලා අමනුෂ්‍යයා විසින් තමන්ගේ කය ග්‍රහණය කරගෙන ඒක කරනවා නම් Tamante කර්මය අදාළ ඒක අමනුෂ්‍යයා කරගන්නා කර්මය. ඉතින් ඒ බඳු අවස්ථා බොහොම සියුම්. ඉතින් එහෙම වෙන්න පුළුවන් වෙන්නේ Tamange මනස දුර්වල නම් පමණයි. එහෙමයි ස්වාමින් වහන්සේ ප්‍රශ්නේ පමණයි.